අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ප්‍රශ්න විචාරතු වැඩ පිළිවෙලකට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ පුරුදු පරිදි අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු ඊට ප්‍රස්ථා ලැබෙන පරිදි සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්නට ආරාධනාවකුත් ඇතු අපි ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට අවසරයි ස්වාමින් වහන්සේ සියලුම ප්‍රශ්න 9ක් ලැබිලා තියෙනවා ඒකෙන් හතක් කර්මස්ථාන ගැන දෙකක් ධර්මදේශනාව සම්බන්ධව. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ මාගේ කමඨහන් විස්තරයට දුන් උපදේශය අනුව පර්යංකට පර්යංකයට වාඩි වී මම සිත සමාධි කරගත් සිත සමාධි ගත කර සක්මන් භාවනාවේදී සිත හැසුරුණු විලාසයත් කයෙහි හැසිරීමත් මානසිකාරය කළෙමි. උපේක්ෂා වේදනාව, දුක්ඛ වේදනාව කෙලවර වරහන් ඇතුලේ එනම් කයෙහි බර ඉවත් වීමේදී ඊළඟ පියවරට සිත විදානය කිරීමට පෙර වරහන් ඇතුලේ ක්‍රියාසිත ඇතිවීමට පෙර ඇතිවිය හැකි බවට අනුමාන කළෙමි. අනුමාන කර සක්මන් භාවනාවේ යෙදුණෙමි. සක්මනේදී ඉහත කී අවස්ථාවේ හොඳින් සිත නිරීක්ෂණය කරමින් භාවනාවේ යෙදුණෙමි. විටක পায় පොළවේ ස්පර්ශයෙන් ඇතිවන සුඛ දුක්ඛ වේදනාව පිළිබඳවද ඇලීම් ගැටීම් වලින් තොරව සිත අරමුණකින් තොරව නිකරුණේ ඇවිද යැව්වෙමි. තවත් විටක ඇතිවෙන වේදනාවන් කෙරෙහි වඩා අවධානයක් පවත්වමින් ඇවිද්දෙමි. තවත් විටක අනුමාන කළ ස්ථානය පිළිබඳ පිළිබඳව වඩාත් අවධානයකින් සක්මන් කළෙමි. එසේ කිරීමේදී සුඛ දුක්ඛ වේදනාවන් මත තරම් මෙහි සිත ඇලීමක් ගැටීමක් ඇති කල නොහැකි බව වැටහුණි. එහෙත් එහිදී ඇතිවන සිත නිසා මට निराமிස සුවයක් දැනුනි. සිතේ කයේ ඇතිවන සැහැල්ලුව නිසා වරහන් ඇතුලේ උපේක්ෂා වේදනාවෙන් ඇතිවෙන උපේක්ෂා සහගත සිත හේතු කොටගෙන ඊළඟ අරමුණ පැහැදිලිව ගැනීමට හැකි වේ. අවසර ස්වාමින් වහන්ස මාහට තවදුරටත් භාවනාව කරගෙන යෑමට උපදෙස් පතමි. ආගෙන ඉන්නකොට හැම වෙලාවෙම රූපේ ඉක්මවලා වේදනා එහෙම නැත්නම් චෛතසික එහෙම නැත්නම් උපේක්ෂා ආදී දේවල් අල්ලන්න හදනකොට හුඟක් වෙලාට පොළවෙන් පයේ පොළවේ පය වදින්නේ නැහැ. නිසා ඒ වෙනකොට තමන්ගේ දැන රූපාකාර පේනවනේ මේ පොළොව වැදෙනකොට පය වදිනකොට දැනෙන දේවල්. ඒ මතන වේදන ඇති වෙන්නේ මතන උපේක්ෂාව ඇති වෙන්නේ. නමුත් ඒ මූලික රූප ලක්ෂණ විස්තර කරන්නේ නැහැ කියලා කියන්නේ පොඩ්ඩක් අප්සෙට් ගිහිල්ලා. ඒ නිසා නිතරම බලන්න මේවා කල්පනාවල් විතරක්ද එහෙම නැත්නම් මේවා එන්නේ මේ පයේ මොන මොන රූපාකාර මොන මොන තද ගති මෙලෙක් ගති දැකලාද කියන එක නැතුව මේක උපේක්ෂා වේදනා මේක සුඛ වේදනා මේක දුක්ඛ වේදනා නැත්නම් මේ හිතේ එන ගති ඊට පස්සේ මේ එන අරමුණ ආදි වශයෙන් විස්තර වශයෙන් පේනවා කිව්වට මේක සම්නික්කර මනෙන් හදාගත් එකක් වෙන්න ඉඩ තියෙනවා. එහෙම වුණාට පස්සේ ඉතින් ආයෙ කන්ට්‍රෝල් එකක් නැහැ. උගදිනකොට ඒක වෙනවා. එතකොට බලන්න මේක ස්වභාවය වෙන දෙයක්ද කියලා. ස්වභාවය වෙන දෙයක් බලන්න නම් මේ පළවේ පයේ පොළව පොළවේ পায় ගැටෙන හැටි ඒව ලියෙන්නේ නැහැ කියන්නේ මොකද්ද පොඩ්ඩක් පිටපොට ගිහිල්ලයි කියලා මට හිතෙන නිසා නිතරම ඒ ප්‍රත්‍යක්ෂ කළහක දැන් රූප රූපා රූපාරම්මණය එහෙම නැත්නම් මේ කය එහෙම නැත්නම් මේ ඒ දැනෙන ස්වභාවික ලක්ෂණ විස්තර ඉක්මවලා ගිහිල්ලා තියෙන නිසා පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. පුළුවන් තරම් බලන්න ඒවත් කියවෙන ගමන් ওই විස්තර මේ බතට මාළු වගේ එකතු වුණාට ප්‍රශ්න නැහැ. නමුත් මේකේ බත නැහැ. මාළු විතරයි තියෙන්නේ. ඒ නිසා මූල කර්මස්ථානයේ ඉක්මවලා ගිහිල්ලා කියලා මට හිතෙනවා. මගේ විනිශ්චය තමයි වැරදි ඇති. එනමුත් මං අනතුරු අඟවනවා හැම වෙලාවෙම මේ Tamange මූල කර්මස්ථානයත් එක්ක යනවනම් පැටලෙන ගතිය අඩුයි. ඒ නිසා බුරුමේ කියනවා ඒගොල්ල තමන්ගේ මූල කර්මස්ථානයේ පේනතික් තියෙන තාක් පේනතික් මානේ තියෙන තාක්කල් භාවනා පටලවිලා නැහැ. කොයි වෙලාවක හරි ඒක නැතුව මේ අනම්මනක් කතා කරන්න පටන් ගත්ත ගමන් ඉතින් පාරෙන් පිට ගිහිල්ලා තමයි තියෙන්නේ. ඒ නිසා ඒක ගැන පුළුවන් නම් වார்த்தාවට ඇතුල් කරන්න නැත්නම් ඒක ගැන නිතර සැලකිලිමත් වෙන්න කියලා මතක් කරනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මූල කර්මස්ථානයේ සිට පිහිටුවා වම දකුණ මෙනෙහි කළෙමි. මෙසේ පියවර කීපයක් ගමන් කරන විට ධාතුවල ಗುಣ මතුවේ. සමහර විට තද, සියුම්, උණුසුම්, සිසිල් බව වේදනා දැනේ. ඒවා ඊතා ඉක්මනින් ඇතිව නැතිව යන බව පෙනේ. ඒ ඒ තන හටගෙන නැති වෙන බව පෙනේ. මෙය ක්‍රමෙන් නැතිව පාවෙන බවක් දැනේ. සක්මන් භාවනාව පුරුදු බැවින් දානශාලාවට යන විට භාවනාශාලාවට යන විට වැසිකිළියට යන විටත් මේ මේ ක්‍රමයම අනුගමනය කරමි. මේ මගේ සක්මන් භාවනාවේ ප්‍රතිඵලයි. පර්යංක භාවනාව මම දැන් මෙතන මූල කර්මස්ථානයේ සිටින විට ඉක්මනින් හිස් තැනට යයි. අරමුණක් නොමැත. වරහන් ඇතුලේ වැඩි කාලයක්. මෙසේ සිටින විට කයේ වේදනාව මතුවේ. ඒ ගැන නොසිතා මූල කර්මස්ථානයටම යයි. නැවත හිස්තැනට පැමිණේ. නැවත සියුම් වේදනා මතුවද නැවත හිස්තැනට පැමිණේ. මෙසේ වේදනා හඳුනා ගනිමින් දුක් වේදනාවේදී කෙලවර සැපයත් සැප වේදනාවේ කෙලවර දුකත් දැනේ. මේ භාවනාවේ අත්දැකීමයි. මේ ගැන ඔබ වහන්සේගේ පිළිතුරක් ලබා දෙන මෙන් කෞරවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවායි පතමි. මේක ඇත්තට ප්‍රශ්නයක් මතු කරලා නැහැ. මෙන්න මේකට පිළිතුරු දෙන්න කියලා. කේව නමුත් ලියන්න ගත්ත උත්සාහය හොඳයි. ඒකෙදී යම් වෙලාවක Tamanට Taman මූල කර්මස්ථානය පිළිබඳව ඇසුර තියෙන තාකල් කවදාවත් හැකයක් එන්නේ නැහැ. අහන්න ප්‍රශ්නකුත් නැහැ. ප්‍රශ්නේ එන්නෙම මොනම හරි හේතුවකින් මේ මූල කර්මස්ථානයේ තියෙද්දි ප්‍රකල්පනා ප්‍රපංච කිරීම හිත හිතලුව දාගත්ත ගමන් ප්‍රශ්න එනවා. ඒ නිසා මේකේ තොරතුරු තියෙනවා සෑහෙන හොඳයි. ඒක නිසා විශේෂයෙන් මේ ප්‍රශ්න පිළිතුරු වශයෙන් කියන දෙයක් ඇත්තේ නැහැ. නමුත් අත්දැකීම් වල මදිගතිය පේනවා. ඉතින් මේ විදිහට දිගට කරගෙන යන්න. එතකොට මේක මේට වැඩි තල තුන தත්තරපත් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. තෙරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව මම ඊයේ ආනාපාන සති භාවනාව කරන විට වරහන් ඇතුලේ ඔබ වහන්සේ පරයන්ක භාවනාවේ යෙදී සිටින අවස්ථාවේ එම භාවනාව ආරම්භයේදීම එකවරක් හෝ දෙවරක් සිහින්ව ආස්වාස පාස්වාස කළා පමණි. හුස්ම රැල්ලේ ස්වභාවයද දක්නට ලැබුණේ නැත. මගේ අරමුණ ගිලිහි ගියේය. වෙනත් කිසිම අරමුණක් සිතට ආවේ නැත. සුළු අඳුරක් සහිත හිස් අවකාශයක් දක්නට ලැබුණි. මම ඒ අවකාශය දෙසම බලා සිටියෙමි. එවිට බොඳ වූ සිතුම් සිතුවම් රාශියක් පෙනිනි. ඒ සිතුවම් පිළිබඳ කිසිම හැඟීමක් මට ආවේ නැත. එයින් මිදීමට මම උත්සාහ නොකෙලෙමි. මෙලෙස විනාඩි 45ක් පමණ සිටින්නට ඇත. මේ කාලය තුල හිස තුන් වතාවක් පමණ කඩා වැටි නැවත යථා තත්ත්වයට පත් කර ගතිමි. එහෙත් මා තවදුරටත් ඒ හිස් අවකාශය තුලම රැඳී සිටියෙමි. භාවනාවට ආධුනිකයෙකු වන මට මෙම භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා උපදෙසක් ලබා දෙන මෙන් දෙපා නැමෙද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට ලෝසතවිත සේවය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවායි පතමි. මෙතෙන් ගියාට පස්සේ හැම පරියන්කයකදී මෙහෙම යයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. බලාපොරොත්තු වුණොත් මතු වුණොත් අරමුණක් ඒක දැනගන්න අර කිව්වාගේ නැති කරන්න දා කරන්නත් එපා ඒකේ අයයි අරමුණු නැන්න නැති බව දැනගන්න ඒ නිසා යමක් මීට පස්සේ මම නොකර සිටිමි චේතනා පහළ නොකර ගනිමි අදිෂ්ඨාන නොකරම කියන ඒකත් අදිෂ්ඨානයක් කරගන්න පුළුවන් වුණා. ගියානම් මින් එහාට භාවනාවේ අරගෙන යනවා Tamanට ඕන තැනට. ඊට පස්සේ මමයා රිංගුවොත් තමයි භාවනාව අවුල් වෙන්නේ. මමයා නැතුව යන්න දුන්නොත් භාවනාව කරන්න ඕනට කියනවා. ඉතින් ඒ නිසා මෙතෙන්ට යනකම් මෙහෙවන්න ඕනේ. මෙතෙන්ට යනකම් යෝගාවචරය මානසිකාර්ය පවත්වන්න ඕනේ, මෙනෙහි කරන්න ඕනේ, කටයුතු කරන්න ඕනේ. ඊට පස්සේ මේ අරමුණු ගෙවන් වෙන පැත්ත දකින්න සාදර වෙන්න, ඡය වෙනවා දකින්න පුරුදු වුණාට පස්සේ එන අරමුණට ඕන දෙයකට එන්න දෙන්න කිසිම වෙලාවක හිත කෙලසන අරමුණක් එන්නේ නැහැ. ආ අරමුණට හිත කෙලසෙන්නේ නැහැ. ඒ අනුපුර ඒකෙම නැති වෙලා යනවා. එතකොට යෝගාවචරයට පිට දෙයක් පිට කෙනෙක් ගේ දෙයක් බලා ඉන්නා වගේ බලාගෙන ඉන්න පුළුවන් තමන්ගේ මේ හිතේ යන ක්‍රියාපටිපාටි සමාට රූප අරමුණුත් මතුවෙනවා. සමහරට වේදනාව, අදාර සංඥාව, අදාර සංස්කාර ඒ කට්ටිය ඇවිල්ලා ඒකොල්ලන්ගේ රංගන රංගපාලයයි Taman එකෙන් හිත කරදර ගන්නෙත් නැතුව එහෙම නැත්නම් මේක වේවා මේක නොවේවා කියලා චේතනා පහල කරන්නෙත් නැතුව මේ ගලන ප්‍රවාහයට ඉඩ දෙනවා නම් ස්වභාවයෙන් ගලන දෙයට ඒක මේ තතතාවේ කියලා අපේ තේරවාදී සඳහන් කරලා තියෙනවා. ඒක ජපන් භාෂාවේ තාවෝයිසම් කියලා මේ ස්වභාවික වෙන දේ දිහා බලන්නේ. ඒච්චර තමයි උස්සස්ම යෝගාවචර ගතිය. ඉතින් ඒකට යන්න ඕනේ ලෑස්ති වෙලාම මම කිසිම දෙයකින් භාවනාවට බලපෑමක් කරන්නේ හැබැයි වෙන වෙනතරත් වඩා උඳාම උනන්දු වෙන. දැඩි උනන්දුක මේක දිහා බලා ඉන්නවා කියලා බලාන හිටියොත් යෝගාචරයට පැය කොච්චර වෙලා බලන හිටියත් කවදාකවත් වෙහසක් එන්නේ. කවදාකවත් මේ අසහනයක් ආතතියක් කොහොමඩක්වත් එන්නේ නැහැ ස්වභාවයෙන් වෙන දේ. මේක බලාන ඉන්නවා කියන සතුටක් එන්නේ ඉඳී තියෙනවා. ජයග්‍රහයි වශයෙන් ඒත් මුලදී මුලදී විතරයි. පහු වෙනකොට ඒකවත් එන්නේ නැහැ. දුරට බලාන ඉන්න පුළුවන්. ඒක තමයි මේකට දෙන්න තියෙන උපදේශය. ගරු ස්වාමින් වහන්සේ වෙත මාගේ අත්දැකීම් මෙසේ ප්‍රකාශ කරමි. මා ආනාපානය පර්යංක භාවනාවේ විනාඩි 45ක් පමණ කාලයක් ගත කරන විට හුස්ම රැල්ල ඉතා සියුම් වන අවස්ථාවේදී මගේ ශරීරයේ භ්‍රමණය වන්නාක් මෙන් මට දැනේ. ඒ වගේම මගේ ශරීරය වටේට කහ පැති ආලෝකයක් පැතිර තිබිනි. මෙම සිදුවීම් වන විට ද මම ආනාපාන කර්මස්ථානය තුල හොඳින් සිහිය පවත්වාගෙන සිටියෙමි. මෙසේ මගේ ශරීරයේ භ්‍රමණය වීම නතර කර ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී මුළු ශරීරයම ගල් වෙන්නක් මෙන් දැනිනි. පසුව ටික වේලාවකින් සිරුර සිසිල් වී පෙර තත්වයටම පැමිණියෙමි. මේ සියල්ල සිදුවන විට මම ආනාපාන කර්මස්ථානය තුල සිහියෙන් සිටියෙමි. මෙම తত্ত্বය తত্ত্বය මගේ භාවනාවේ කුමන తত্ত্বයක්ද යන්න මා කෙරෙහි ඊතා අනුකම්පාවෙන් පහදා දෙනමෙන් අතිගරු ස්වාමින් වහන්සේගෙන් ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ අපේක්ෂා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට වාසනාව ලැබේවා. මේ ලියලා තියෙන විස්තරේ නම් හොඳයි. නමුත් මේ නිතර පෙළරෙන දේ, වෙනස් වෙන දේ හරහා මේ මොකද්ද කියලා නිත්‍ය සංඥාවක් මතු කරලා දෙන්න කියලා තමයි ප්‍රශ්න නගලා තියෙන්නේ. මේ නිතර වෙනස් වෙන දේ මොන தත්ත්වෙද කියන්න බෑ. කොයි தත්ත්වෙ කිව්වත් ඒක වෙනස් වෙනවා. ඒ නිසා මේක වෙනස් වෙන தත්ත්වේ. ඒ නිසා කිසිසේත්ම මේකේ අහවල් නම, අහවල් පට බැඳි නම තත්ත්ව මොකක්වත් ගන්න යන්න බෑ. ගත්ත ගමන් ඒ කියන්නේ අර ගමන නතර වෙනවා. ඔය පෙරලෙන ගතියට පෙරලෙන්න ඇති. ඒ පෙරලෙන බව බලනවා නම් ඔය දේ ආයෙ පේන්නේ නැහැ. ඔයිට වැඩිය වෙනස් දෙයක් වෙන්නනවා. මේ හැම එකක්ම තේරෙනකොට ඊ අර නිතර වෙනස් වෙන දේ අනිච්ච සංඥාවේ භාවනාවට මේ අනුග්‍රහ කරන ගමන් මේ මොකද්ද මේ මම කවුද කියලා අහන්නේ ඒකට නිත්‍ය සංඥාවක් ගන්න හදනවා. ඒකට වෙනම ලේබල් එකක් ගන්න හදනවා. ඒකට වෙනම පටබැඳි නමක් දෙන්න හදනවා. ඒ පටබැඳි නම දීපු ගමම භාවනා කඩලා ඒක නිසා ස්වභාවයෙන් පෙරලෙන දේන පෙරලෙන්න ආරින්න. නම් වරන් දෙන්න යන්නත් එපා. Taman නම් බෝල බණ්ඩ යන්නත් එපා. මේ කරකයි මේකයි කියලා නම් කරන්න යන්නත් එපා. නම් කෙරෙන්න ඕනේ නම් නමක ඒ වගේ තත්වයකට එනවා. එයාම ඇවිල්ලා ඒ නතර පෙන්ලා පෙන්ලා දෙයි නැවත නැවත. මේ යන ගමනේ අනිත්‍යව යන ගමන නිත්‍ය කරගන්න උත්සාහ කරන ප්‍රශ්නයක් කියලායි මම මේ ප්‍රශ්නේ චෝදනා කරන්නේ. ඒක අවශ්‍ය නැහැ. ඒක නේ. ඒක ප්‍රශ්නෙට උත්තරේ හම්බුණත් නැතත් යෝගාවචරයට කරන්න තියෙන්නේ මේ ශීක්‍රයෙන් වෙනස් වෙන දේ ඒ ගතිය හේමම බාධාවකින් තොරව යන්න උදව් කරන එකයි නමක් අල්ලගන්න හදපු ගමන් මාන්නේ ඉන්න පටන් ගන්නවා එහෙම නැත්නම් අනිත් දවසට ඒක නොලැබීම ගැන පශ්චාත්තාප වෙනවා ඒත් හැම දෙයක්ම යෝගාවචරය විහිං මේ ලස්සන ගමන්ට කරන බාධාවක් මේකේ තුම්පලක ලියවිලා තියෙනවා මේ කරනකොට මට ආනාපානේ බලන්න ඉන්න පුළුවන්. මෙච්චර වෙනස්කම් තියෙද්දි මට ආනාපානේ බලන්න ඉන්න පුළුවන්. ඒ කියන්නේ හොත්ත විශ්වාසයක් තියෙනවා. ආයෝකට නංවනක් දෙන්න ඕන කමන්නේ. කවුරක්වත් පට්ටම් පට්ටල පට්ටම් දෙන්න නම්බුනාම දෙන්න ඕන කමක් නැහැ. අනිතික මං වගේ මිනිස්සු දෙන්නෙත් නැහනේ කවදාකවත් කොච්චර ඉල්ලුවත් දෙන්නේ නැහනේ. ඒක ඉතින් හොඳටම දන්නවනේ. අපරාධනේ පැත්තින්ද ඉවර කරන්නේ. කඩදාසි ඉවර කරන්නේ. කරුණා කරලා ඔය යන පාර්ටේ යන්න අරින්න. ඔය ප්‍රවාහය නැතර කරන්න යන්න එපා. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේ ආස්වාසය ප්‍රාස්වාසයේ සුසුම් රැල්ල සියුම්ම මට දැන් මැටෙහි. ඒ ටික වේලාවකින් වරහන් ඇතුළේ විනාඩි 30කදී පමණ නොදැනී ගොස් ඉලෑට අස්සෙන් උදරය ඔස්සෙන් හැකිලෙන පිම්බෙන බව දැනේ. ඒ ඔස්සේ සිත යොමාගෙන සිටින විට මගේ ඇඟ සීතල වී වැగిරෙන බවක්ද උගුර, පපුව සිර වෙන බවක්ද දැනුනි. මේ தત્ත්වය විනාඩි 10ක් පමණ පැවතිනි. ඇඟට වෙහෙසක් දැනුණු අතර ශරීරය අප්‍රාණිකව ගිය බැවින් මගේ හිස පහතට නමා ටික වේලාවක් සිට හිස ඔසවා බැලිමි. අවට අඳුරු බවක් පෙනිනි. ටික වේලාවක් ආනාපාන සති භාවනාවෙන් මිදී සිට සක්මන් භාවනාවේ යෙදිමි. ඇඟේ සීතල ගතිය තවමත් ඇද්දැයි නිරීක්ෂණය කළ අතර එවන්නක් නොවිනි. මම සක්මන් භාවනාවේ යෙදුණෙමි. කිසි අපහසුතාවයක් නොවිනි. ආනාපාන සති භාවනාවේදී මට දැනුණු එම සීතල ගතිය, ශරීරයේ වැగిරෙන ගතිය, හිසේ පපුවේ උගුරේ ඇතිවන අපහසුතාවය මගහරවාගෙන භාවනාව ඉදිරියටත් කරගෙන යෑමට ඔබ වහන්සේගෙන් උපදේශක් පතමි. ඔබ වහන්සේ මේ කරන සත්ක්‍රියාවේ බලයෙන් ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් සසරෙන් එතර වීමට ලැබේවා. මේ අපහසු ටික අයින් වුණොත් භාවනා කැඩෙනවා කියලා හිතා ගන්න. මේක තියෙනකන් තමයි භාවනාව දුවන්නේ. මේක තියෙනකන් සතිය තියෙනවා. මේ අයින් කරපු ගමන් කවදාවත් භාවනා කරන්න හම්බෙන්නේ නැහැ. සතිය පිටන්නේ නැහැ. ඒ නිසා මේ භාවනාව අයින් කරන හැටි අහනවා වගේ තමයි ප්‍රශ්නේ. මෙච්චර ලස්සනට වැඩේ යනවා. මේ ඉන එකක්වත් දරා ගන්න බැරි මට්ටමක යන්නේ. නමුත් බලාපොරොත්තු වෙච්ච නැති දරතයක්, වෙහසක්, දැබිලි තැවිලි වෙන්න පුළුවන්. නමුත් ඒක සතියට අරමුණක් කරගත්තා නම් ඒක අයින් කරන්න අවශ්‍යතාවයක් එන්නේ අයින් කෙරුවොත් පාරෙන් පිටකොට පයින්. ඒ නිසා මෙවුවා ආහාර කරගන්න හැටි, අරමුණු කරගන්න හැටි, නිමිත්තක් කරගන්න හැටි අහනවා මිස මේවා අයින් කරන්න අහනවයි කියලා කියන්නේ හී ද්වේෂයක් තියෙනවා මතුවෙන අරමුණු වලට. ඉතින් ඒක අල්ලගන්න එතනදීම මොකද්ද අයින් කරන්නේ දැන් මේ මේ මේ කාපට් එක ඇවිදින ගමන් කාපට් එක අයින් කරන්න ගියොත් වැටෙනවා. මම මේ කාපට් එක යනකොට කවුරු හරි පුළුවන් නම් මම මේ කාපට් එක අයින් කරන්න කියනවා වගේ. බල්ලෙක් යනකොට අදිට බලන කාපට් එකට මොකද වෙන්නේ කියලා. බල්ලා හොම්බේ යනවා. ඒකනේ මට කියන්නේ කියන්නේ මේ මේ පේන අරමුණු ටික අයින් කරන්න කියලා කියන්නේ. එනිසා මේ ප්‍රශ්නේ නැතුව ප්‍රශ්නේ අහන්න නැතුව ඉතුරු ටික නම් කරදරයක් නැතුව හොඳට දීවිලා තියෙනවා. ඒ නිසා මේ පේන ධරතය තමයි ආහාර වෙන්නේ කියලා හිතන්නේ. ඒ සතිය තියෙන නිසායි පේන්නේ මේක තමයි සතිය පිහිටන තියෙන අරමුණු වෙන්නේ ඒක ඉවත් කරන අදහස තියෙන තාක්කල් තාම කෙනහිල්ලක් තියෙනවා ද්වේෂය තියෙනවා එහෙම නැත්නම් ද්වේෂ අනුසය වැඩ කරනවා අන්න ඒක දැක ගන්න එතකොට ඔය ප්‍රශ්නේ අහන්නේ නැහැ ගරු ස්වාමින් වහන්ස අවසරයි ආනාපාන සති භාවනාව කරන කෙනෙකි මීට සති පහකට කලින් මෙම ප්‍රශ්නය නැවත ලියා ලියන ලෙස ස්වාමින් වහන්සේ පැවසුවා. අවුරුද්දක් පමණ සිට බාධක පවතිද්දී තනියෙන් හොඳින් භාවනා කළා. භාවනා කරන විට ඉස්සර හරිම සැහැල්ලුයි ඔළුව පහත වැටේ වැටෙන බව දැනේ. කොඳු වැට පෙළේ ඇදේ නිසාද නොදැනී මාස දෙකක සිට භාවනාවේදී පිටේ මස් තද වෙන ගතියක් හිස වම් පැත්ත හිස් මුදුන හිරවන ගතියක් දැනුනි. එය අපහසුය. එම නිසා භාවනා කාලය කෙටි කළා. මෙයයි කලින් ප්‍රශ්නයයි. ඒ දිගටම එකම වේලාවට භාවනා කළා. දැන් සතියකට කලින් පර්යංකේදී කොඳු ඇට පෙළ දිගේ මද වශයෙන්ද හිස් මුදුනින් තදවි යමක් පිටවන බව දැනුනි. පසුව භාවනා කරන විට තිබෙන තද ගතිය නැතුව හිස කෙලින් තියෙන විටත් වැටෙන විටත් සතියත් ආලෝකයේ සමග පැවිතිනි. නොදැනී හිස පහතට වැටෙන පරයන්කවලට ප්‍රියයි. එය වැරද්දද ස්වාමින් වහන්සේ. දැන් ප්‍රශ්නය භාවනා කාලය කෙටිය. විනාඩි 10ක් විනාඩි 35ක් පැයක් වශයෙන්ි. නමුත් ගැඹුරින් භාවනාව පවතී. ස්වාමින් වහන්සේ කාලය දික් කරගන්නා විදිය පහදා දෙන්න. සාමාන්‍ය ජීවිතයේදී වඩා ක්‍රියාශීලී ගතියක් පවතී. මෙම ගතියට මා ප්‍රියයි. දැන් මනස හරි සැහැල්ලුයි, පහසුය. ශීල ශීල අවශ්‍ය තැනදී රැකගනිමි. වරදක් ඇතනම් පහදා දෙන්න ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේට සෙරුවන් සරණයි. නිදුක් නිරෝගී සුවය ලැබේවා. ගොනුව නෑ ලියන එකේ කෙසේ නමුත් මේ භාවනා විනාඩි 10යි 35යි කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද කියලා මට තේරෙන්නේ මේක සමහර විත්‍රක වාඩි වෙලා ඉන්න ප්‍රදේශෙ වෙන්න ඇති. ඒක නිසා මේ කෙනා භාවනාව කියලා කියන්නේ ඉඳගෙන ඉන්න එකද නැත්නම් සතිය පිහිටවන එකද කියලා කිව්වොත් නම් උත්තර බලන්න පුළුවන් මට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. නමුත් මේ පටලවිල්ල ලියලා තියෙන්නේ භාවනා කරන්න විනාඩි 10යි කියලා. ඒකෙන් අදහස් කරන්නේ මේ ඉරියව්ව පවත්තන්න විනාඩි 10 කියලාද නැත්නම් සක්මණේ පරියන්කේ ඉන්නේම නැත්නම් සතිය පවත්තන්න විනාඩි 10ද කියන එකයි මට දැනගන්න ඕන. අවසරයි ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ පරියන්කේ ඉඳගෙන ඉන්නකොට දැන් නොදැනීමනේ පරිමේ භාවනාව කෙරීගෙන යන්නේ. එතකොට ගැඹුරෙන් භාවනාව කෙරිලා ඊට පස්සේ භාවනාවෙන් මිදෙනවා. මිදින වෙලාව බලනකොට එක්ක විනාඩි 10යි එහෙම නැත්නම් 35යි සමහර දවසට පැයක් වගේ කෙරෙනවා. මොකද්ද මිදෙනවයි කියලා අදහස් කරන්නේ? භාවනාවෙන් ඒ කියන්නේ නොදැනීම කරන සතිය තියෙනවා සමහර භාවනාවල් දර හිස වැටෙනකොට දැනෙනවා දැන් ඉස්සර නම් දැනුනේ නැහැ ඒ ගතියෙන් මිදෙලා හිටන් ද සාමාන්‍ය තත්ත්වයටපත් වෙනවා ඒක භාවනා කරලා වෙන්න බෑනේ. ඒක තමයි දන්නවනම් ඊට පස්සේ මේ පේන දේ අල්ලගෙන භාවනා කරන එකයි තියෙන්නේ. ඒ නිසා ඒක භාවනාව කැඩෙනවා හෝ අකිටි වෙලා තියෙනවා කියලා කියන්න බෑ. ඒකෙන් අපිට අරමුණු මාරු වෙලා තියෙනවා. නමුත් සතියේට පතු වෙන අරමුණක් අරගන්න ඒක දිගේ යන්න. මේ වගේ චක්‍ර රාශියක් එක පරියන්කයකටම ගියොත් විතරයි අපිට මේ වෙන ජවනිකා බලන්න පුළුවන්. කැඩෙන්නම ඕනේ. කරන පස්සේ ආය හදන්න ආදුනිකෙක් වාගේ. ආය හදියයි. ආය කැඩේ. ආය හදනවා. ආය කැඩෙනවා. එතකොට තමයි Tamanට ගොඩ එන්න පුළුවන් වෙන්නේ මේක භාවනා කැඩිල්ලක් කියලා හිතන්න අරගන්න. ඉතින් මේ විදිහට යනවනම් මේ භාවනා විහිම භාවනා ගැඹුරට ගිනියම භාවනා විහිම භාවනා කරනවා. ඒ දෙක එකමයි. මේ දෙකටම සම වෙනකන් කැඩෙන්න අරින්න හැදෙන්න අරින්න කැඩෙන්න අරින්න හැදෙන්න අරින්න එතකොට තමන්න තේරෙන්න පටන් ගන්නවා මම යන ඇතුව මේ දෙකම සිද්ධ වෙනවා. මම කරන දෙයක් නෙවෙයි කැඩෙන එකත් එයාගෙම වැඩේ හැදෙන එකත් එයාගෙම වැඩේ. ඉතින් ඒකෙදි මේ කැඩුනා කියලා ඉසాత බැඳගෙන අඬන්න තරක් දෙයක් මෙතන වෙලා නෑ මට පේන විදියට. ඒ නිසා එච්චර ප්‍රශ්නයක් අහන්න දෙයක් නෑ. දිගට මේ විදියට කරගෙන යන්න ඕනේ. අන්න අර හුඹස් බය අයින් කරලා දාන්න. අන්සත් මේ තව ප්‍රශ්නයක් තියෙනවා. ඉස්සර තිබිච්ච tempat ගතිය ටිකක් අඩුයි වගේ නිකන් කොල්ලෙක්ගේ ගතියක් වගේ දැනෙනවා. ඒ වගේ වෙනස් වෙන්නේ නැතුවද යන්න ඕනේ. වෙනස් වෙන එකට ඉඩ දෙන්නේ නැතුව නෑ ස්වාමිනාසේ වෙනස් වෙන ගතිය හරි සැහැල්ලුයි මනසටයි ශාරීරිකව හරි ක්‍රියාශීලී දැන් මම මොනවා වුණත් ප්‍රිය වුණත් අප්‍රිය වුණත් ඒක නෙමෙයි ප්‍රශ්නේ භාවනාදී එන වෙනස්කම් වලට ඉඩ දෙන්න. ඒ එනදී එනදී ඇයි මේ වෙන්නේ කියලා නතරලා ඇහුවොත් ඉතින් අර වෙනස් වීමේ වේගය කැඩෙනවා. වෙනස් වීමේ ඒ Java කැඩෙනවා. අපිට වෙලා තියෙන්නේ අපිට මේ මේ අතරමඟ ලියන්න තියෙන මල්ල ඔබ ඔබ බලන්න ඉතින්. ඒ හැම වෙලාවකම වෙන්නේ අර භාවනාවේ ප්‍රවේගය කඩලා යනවා. ඒසාව වෙනස් වීම වෙන්න තමයි ඕනොයි. වෙනස් වෙන වෙන එකට අනුග්‍රහ කරන එක තමයි අනිත්‍යතාවය නැත්තම් අනිත්‍ය සංඥාව කියන්නේ. ඒක කැඩෙන්නේ ඒක විසින්නේ. මේ අපිට මේකට නම්වනම් දෙන්න ඕන වෙච්චාම. ඇයි මෙහෙම වෙන්නේ කියන නාස්තික ප්‍රශ්නේ. භාවනා මට පේන්නේ මොකක්වත් වැරද්දක්. නමුත් මේක අල්ලගෙන මේ ප්‍රශ්න නගන එක තමයි භාවනාට කරන අනුග්‍රහයක් නෙවෙයි ඒක. අනදරයක්. ඒක නිසා අනදර නොකර ආදරෙන් භාවනාවට යන්න මොකක්වත් කියන්න විශේෂ දෙයක් නැහැ. මේ සාවිනාස පින් ඔබ වහන්සේ. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව. පළවන වார்த்தාවේ ආනාපාන සති භාවනාවට වඩා සක්මන් භාවනාවට කැමැත්තක් ඇති වූ බවත් දෙවන වார்த்தාවේ ඉරියව් වෙනස් කිරීම බාධාවක් වන්නේද දැනගත් බවත් ඔබ වහන්සේ මේ ගැටලුවලට ලබා දුන් උපදෙස් පිළිපදමින් මම අද දවසේදී භාවනාව සිදු කිරීමේදී විනාඩි 3ක් දක්වා සිත පිට නොයවා තබා ගැනීමට හැකි වූ බවක් දැනිනි. ඒ දෙස නිරීක්ෂණය කරන විට සිත පිට යන බවත් විනාඩි 5ක කාලයක් පමණ යන විට සිත නැවත කයට ගැනීමත් සමග මූල කර්මස්ථානයට එනම් හුස්ම ගන්නවා පිට කරනවා දෙස නිරීක්ෂණය කරන විට ඔබ වහන්සේ ලබා දුන් උපදේශයට අනුව සිත පිට යාමත් නැවත පැමිණි බවත් එය සහතික කර ගැනීමටත් හැකි විය. මෙසේ කීපවරක් සිදු වෙමින් එකම ඉරියව්වේ සිට විනාඩි 20කින් පමණ ඇති වූ පාදයේ වේදනාවත් සමග වෙනත් ඉරියව්වකට මාරු වුනි. ඒ දෙස නිරීක්ෂණය කරන විට වේදනාව නැති වී ගොස් සැහැල්ලු තත්වයකට පත්වන බවක් මට දැනිනි. නමුත් ඉරියව් මාරු කිරීමේදී ඇසිපිය විවෘත වුණි. එවිට තමයි විනාඩි 20ක් ගිය බවද වැටහුණේ. දෑස් විවරවීම සිදු වූයේ මා සිතාමතා නොවේ. මෙසේ දෑස් විවරවීම භාවනාවට කෙසේ බලපාන්නේද යන්න මට දැන ගැනීමට අවශ්‍ය වන බවත් අද දවසේ සිදු අත්දැකීම් ඊයේ ලබා දුන් උපදේශුත් අනුව තවදුරටත් භාවනාව කරගෙන යාමට අවශ්‍ය කමටහන් ඊතා කාරුණිකව ලබා දෙන ලෙස ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. සක්මන් භාවනාව පිළිබඳ ඊයේ පරිදිය. එබැවින් සක්මන් භාවනාව හා ආනාපාන සති භාවනාව කරන කාලය සමාන කර ගැනීමට තවත් උත්සාහ කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය වගේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමටත් ලෝවැසියන්ගේ මන්පෙත් පාදා දීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි. මේක මේ විදිහට මේ යන්න වෙනවා. ඒක ඇසරණ එක හොඳද නරකද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ. ඇරියට පස්සේ වුණත් Tamange හිත පශ්චාත්තාප නොවි සතිය පවත්වන්න පුළුවන් නම් වෙනසක් වෙලා නැහැ. ඉතින් ඒකන පශ්චාත්තාප වෙලා භාවනා කරලා දාලා නැගිටලා යන්න තරම් වුණොත් නම් ඇස්සරීමෙන් හානියක් වෙලා තියෙනවා. ඒත් ඇස්සරීමෙන් නෙවෙයි හානිය වෙන්නේ. ඒක කරදර ඒක කරදරයක් කරගන්න කරගැනීමෙන් තමයි හානිය වෙන්නේ. ඒ නිසා මේක හිතලා කරන දෙයක් නොවේ නම් ඕවයි කේන්දර බලන්න යන්න එපා. හිතලා කරනවා නම් කරන්න නැතුව ඉන්න. මොනවාක හිතලා කරන්න යන්න එපා. ඉබේ කොච්චර දෝ જાති වෙයි. ඒ කිසිම දෙයක් උනාට තමන්ගේ සතිය කැඩෙනවද නැද්ද? එහෙම නැත්නම් නැවත සංස්ථාපනය කරගන්න නැවත සතිය ප්‍රතිෂ්ඨාවක් ගන්න පිහිටව ගන්න මොකද්ද කරන්න ඕන කියනවා. මිස මේ වෙච්ච දේවල් හීන පලාපල බලනවා වශයෙන් පරීක්ෂා කරලා කිසි පළතුවක් වෙන්නේ වැටුණාට පස්සේ නැගිටින්න දන්නවනම් එච්චරයි. අර පටන් ගන්නකොට කියලා තියෙන පිට ගියා. පිට ගියපුවා දැනගත්ත, නැවත අරමුණට ගත්ත, ගත්තව ප්‍රත්‍යක්ෂණය කරා. ඉතින් ඒ වගේ තමයි පාර යනකොට වැටුණාම මොකද කරන්නේ? නැගිනිනවා එච්චරයි. ඒ තරම් සරලයි මේකේ වැඩේ. ඉතින් ඒ ඉනාට පස්සේ දැන් දැනගන්න ඕනේ දැන් මේ වැටිලම නැගිටලා ඉන්නවා කියලා හිතනවාද නැත්නම් ඇත්තටම නැගිටද කියන්නේ යන්න පුළුවන්ද කියලා බලාගත්තාම ඉවරයි. ඒ නිසා මේ වගේ මේ හිතාමතාව Tamanට සිද්ධ හිතාමතා නොකර Tamanට සිද්ධ වෙන දේවල් වල අලගිය මුලගිය જાතික හොයන්න ගත්තොත් යන්න හම්බෙන්නේ නැහැ ගමන. ඒ සියල්ලම අනිත්‍යර තියලා. Taman බලන්න තියෙන්නේ යම බේර ගන්න එකයි සතිය එක්ක නැවත ස්ථාපති ස්ථාපිත කරගන්නවා. එහෙම නැත්නම් අඛණ්ඩව සතිය පැවැත්වීමට උත්සාහ කරන එක තමයි මෙතනදී කරන්න තියෙන්නේ. මේ වගේ පුංචි සිද්ධි විග්‍රහ කරලා විග්‍රහ කරන්න යෑමෙන් ලැබෙන ලාභ වලට වැඩිය ලොංග පාඩු සිද්ධ වෙනවා. ඒ නිසා මේවා ගණන් නොගෙන සත්‍ය පැවැත්වීමට හිතව ගන්න කියලා කියතයි. ඊළඟ ප්‍රශ්න දෙක ධර්මදේශනාව සම්බන්ධව ගරුතර ස්වාමින් වහන්සේ ඊයේ ඔබ වහන්සේ ධර්ම දේශනාවේ විස්තර කර දුන් කාම තණ්හා කාමයට ඇති ආශාව දෙක භව තණ්හා භවයට ඇති ආශාව යනුවෙන් මට පැහැදිලි විය. ස්වාමින් වහන්ස විභව තණ්හාව යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්ද? කරුණාවෙන් පහදා දෙන සේක්වා. ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධ කරගනිත්වා. ආ ඒක හරියමාරු එක එක පැති වලින් කියන්න පුළුවන්. ඒක කොහොම හරි අවබෝධ කරගන්න අමාරු බව නම් කවුරුත් පිළිගන්නවා. නමුත් ඊයේ කියපු ක්‍රමයේ හැටියට කියනවනම් යම් වෙලාවක Taman මොනවාක්වත් අරමුණක් නැතුව නැත්නම් රූපේ නැත්නම් භවය නැති තැනකට ගියාට පස්සේ ඒක ඒකට කරදරකමින් සද්දයක් අහපු ගමන් සද්දෙට වෛර කරනවා අර විවේකයට තණ්හා කරනවා. හිතවිල්ලක් આવොත් හිතවිල්ලට වෛර කරනවා අර විවේකයට තණ්හා කරනවා. ආනපානෙ මතුනොත් ආනපානට වෛර කරනවා ඇතිවිච විකට තණ්හා කරනවා ඒ ඒ කරන තණ්හාව රූපයකට කරන තණ්හාවකත් කාමයකට කරන තණ්හාවකත් නෙවෙයි රූපේ නැති බවට කරන තණ්හාව. ඉතින් භාවනාවේදී මේ අවස්ථාවේදී කියන්න පුළුවන් අන්නේ ඒ ඇතිවෙච්ච හිස්තැනට කරන තණ්හාව විභව තණ්හාවතින් කියන්න පුළුවන්. ඒක රූපයට කරන වෛරයක් වශයෙන් තමයි පෙනී තියෙන්නේ. මොන අරමුණක් වෙනුවත් කරදරයට ගන්නවා. ඇහැට කුණක් වැටෙනවා වගේ එතෙක් අරමුණු කරගෙන ආපු මූල කර්මස්ථානේ දැක්කත් ඒ වෙලාවට බාධාවට පේනවා. ඒ විභව තණ්හාවේ ස්වභාවය. මේ විභව තණ්හා පිළිබඳව මේ විතරක් නෙවෙයි ගොඩක් තව විවරණ තියෙනවා. කෙසේ නමුත් විභව තණ්හාව බොහෝ විට පංචනික විදියට වැඩ කරන එක. එතෙන් ගියාට පස්සේ හරි අමාරුයි මේ මමද මේක කරන්නේ නැත්නම් මට වෙච්ච දෙයක්ද කියලා. විවේකයේ නෙවෙයි අපි පුරුදු වෙලා තියෙන නමුත් ඒ උපයාගත්ත විවේකයට සමානට පුදුම බැඳීමක් ඇති කරනවා. ඒ විවේකේ කැඩනකොට කඩන හැම එකටම වෛර කරනවා. ඒ වෛර කරන්නේ අර විවේකයේ තියෙන දැඩි තෘෂ්ණාව නිසා. ඉතින් ඒක කාම තණ්හාවත් භව තණ්හාවත් නෙමෙයි. එන්නේ වෙන තෘෂ්ණාවකට විභව තණ්හාව කියලා කියනවා. තෙරුවන් සරණයි. අවසරයි අති ගෞරවනීය ස්වාමින් වහන්සේ. සංස්කාර නිරෝධ කිරීම හා තණ්හා නිරෝධ කිරීම යන නෙන් අදහස් කරනුයේ එකම කාරණයක්ද? එසේ නැත්නම් දෙකක්ද? එසේම එය නිරෝධ වන්නේ කුමන අවස්ථාවකද කෙසේද? අප ගැන අනුකම්පා කර එය පැහැදිලි කර දෙන්න. ස්තුතියි. ඔබ වහන්සේට දීර්ඝායු පතන අතර මෙම භවයේදීම පතන බෝධියකින් නිවන් ලැබේවායි පතමි. දල වශයෙන් මේක කියන්න පුළුවන් නමුත් මේක විස්තර කරන්න බෑ මේක ගොඩක් අර මූල ධර්මයට බර ප්‍රශ්නයක්. තෘෂ්ණාව රූප තෘෂ්ණා වේදනා තෘෂ්ණා සංඥා තෘෂ්ණා සංස්කාර තෘෂ්ණා විඥාන තෘෂ්ණා වශයෙන් තියෙනවා. මේ කතා කරන අදනේ තෘෂ්ණාව සංස්කාර තෘෂ්ණාවක් වශයෙන් තිබිලා සංස්කාර නිරෝධ වෙනකොට තෘෂ්ණා නිරෝධ වෙනවා. නමුත් එක්කෙනෙක් ගැටි තව කෙනෙක් මේක වේදනාහරා නිරෝධ කරනවා. තව කෙනෙක් සංඥාහරා නිරෝධ කරනවා. තව කෙනෙක් විඥානහරා නිරෝධ කරනවා. ඒක නිසා සංස්කාර නිරෝධය කියන්නේ තෘෂ්ණා නිරෝධය වගේම රූප නිරෝධය කියන්නේ තෘෂ්ණා නිරෝධය තමයි. වේදනා නිරෝධය කියන්නේ තේම තමයි. සංඥා නිරෝධය කියන්නේ තේම තමයි. නිසා මේක විස්තර කරාට ඔක්කොටම සමාන නෑ. ඔක්කොටම සමා අදාළ වෙන්නේ නැහැ, ගෝචර වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේක වෙන්නේ කොයි වෙලාවද කියලා වෙන කෙනෙක්ගෙන් ණයට අරගෙන වැඩක් නෑ. Tamanට වෙන්නේ කොයි හරහාද? තිබිච්ච රූපේ ගෙවන් වුණා දැක්කද? නැත්තම් විඳ විඳ හිට වේදනාව ගෙවන් වෙනවා දැක්කද? එහෙනම් මේ නම් කිරීම සහ අරමුණ හඳුනා ගන්න ගතිය ගවන් වුණේ දැක්කද? එතන සංස්කරණය කරන සංස්කාර ගවන් වුණාද නැත්නම් විඥානය කියන මම සහ මම නෙවෙයි කියන පරතරය ගවන් වුණාද කියන එක කොහොම අඳුල්ලා දෙන්නේද? කොහොමඩක්වත් කරන්න බෑ. අත්දකින ස්වරූපේ කියනකොට දල අදහසක් ගන්න පුළුවන්. ඉතින් මේක අඳුනා ගන්න නෙවෙයි අපි භාවනා කරන්නේ අපි භාවනා කරන්නේ අත්දකින්නයි ඒක නිසා මේ භාවනා කරන කෙනා තමන්ගේ භාවනාව කොහොමද විස්තර කරන්න කියන එක හරහා දලාදහසක් ගන්නවා මිසක් මෙහෙම විය යුතුයි මෙහෙමයි මේක වෙන්නේ කියලා කියන්න ගිය ගමන් ඒක කරන්න හදනවා මිසක් භාවනාව පටලවා ගන්න. කොණ්ඩ මේ අහන ප්‍රශ්න අහන කෙනා දැන්වත් පටලවාගෙන තියෙන්නේ. භාවනාවට අදාළ ප්‍රශ්නයක් නෙවෙයි. භාවනාවට දේශනාවට අදාළ ප්‍රශ්නයක්. නමුත් මේ පමණ ඉක්මවල ගිහිල්ලා තියෙන්නේ. ඒක නිසා කරුණාකර තමයි කරන භාවනා කරගෙන යන්න. එතකොට ඒ පහෙන් කොයි ක්‍රමෙන් හරි ක්ෂය වීම සිද්ධ වෙයි, නිරුද්ධ වීම සිද්ධ වෙයි. එතකොට ඊට සාපේක්ෂව අනිත්‍යව Tamanට ණය විපස්සනාවෙන් එනතන අන්වේ ඥාන වලින් වැටෙයි. ඒ නිසා සංස්කාර නිරෝධේමයි ඔක්කොම ඉවර වෙන්නේ කියලා අදහසක් ගන්න යන්න එපා. ලිඛිත ප්‍රශ්න එපමණයි. දැන් අපි විනාඩි 40ක් අරන් තියෙනවා. තව තියෙනවා විනාඩි 20ක 20කට පොඩ්ඩක් වැඩි කාලයක් තියෙනවා. මේ ධර්ම සාකච්ඡා සඳහා වෙන් වෙච්ච කාලේ. ගරු ස්වාමීන් වහන්සේ භාවනා අරමුණ තුල දිගින් දිගටම ආනාපාන සතිය හිත පවත්වාගෙන යාමේදී ඒ අරමුණ නොදී නොදැනී යෑම සමගම මොනම අරමුණක්වත් නොමැති බව වැටහෙන බව මට මෙම භාවනා වැඩසටහනට පැමිණීමට පෙරත් තිබුණු தත්ත්වය මම ඒ වෙලාවේ මම උත්සාහ කරලා බැලුවා මගේ අම්මාවත් ඉන්නවද වෙනදමට අම්මය කියන සංඥා දර්ශනය කරගන්න ලේසියෙන් පුළුවන් දැන් මට මෙතන ළමයි රුවන්වැලිසෑය දකින්න පුළුවන් ඒ වගේ මම බැලුවා මගේ අම්මා පේනවද තාත්තා පේනවද මම ඉන්න තැන පේනවද ඒ කිසිම සංඥාවක් හිතට ගන්න බෑ කිසිම දෙයක් නොපෙනෙන තත්ත්වයක් උදා වුණා ඒ වෙලාවේ. ඒ ශුන්‍ය අවස්ථාවේ කිසිම දෙයක් පෙනෙන්නේ මම ඒ ඒ වෙලාවේ මට කර කියාගන්න දෙයක් නැතිකොට මම මගේ පූර්ණ විශ්වාසයක් තියෙනවා මේ හේතුඵල ධම හේතු පටිච්චසමුප්පාදයේ සම්බන්ධයෙන් මමගේ පූර්ණ පොත්පත් කියවලා අවබෝධයක් තියෙනවා මේ චිත්තචෛසික රූපමි සම්මේක වෙන මොකුත් නැහැ කියන එක. එහෙනම් මේ චිත්තචෛසික රූප එක්කහුවලා එක්කහුවලා කරන එක් මේ සංස්කාරයක් කියලා මම විස්තර කරලා සබ්බේ සංඛාරා අනිච්ඡාති කියන ධර්මතාවයට යටත්ව ඒ සියලු සංස්කාරයෝ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා තමයි මම මුලින් ඒ වෙලාවේ හිතුවේ මේ වැඩුවේ ඒ අවස්ථාවේදී එතකොට දැන් අද මේ ඔබ වහන්සේගේ මීට දින කීපයකට ඇතුළත් වුණු භාවනා වැඩසටහන් තුලින් තමත්ම පැහැදිලිව විස්තර වුණා ඒ තුල කිසිම ඇඟිලි ගැහීමක් නැතුව කිසිම දෙයකට මැදිහත් නොවි ප්‍රතික්‍රියාවක් නොකර ඒ දෙස හොඳින් බලාගෙන ඉන්න කියලා. මගේ තියෙන ප්‍රශ්නේ සමහරවට අදාළ නැති එකක් කියලා ඔබ වහන්සේට තේරෙන්න පුළුවන්. මට තියෙන தත්ත්වයේ එවැනි தත්ත්වයකටපත් වුනහම අර පෙර දකින්න සංඥා தත්ත්වයන් කිසිවක් දැකීමේ හැකියාවක් නැතුව යනවාද අපේ ස්වාමීන් වහන්සේ? ඔතීක ප්‍රශ්නයක්ද පිළිතුරක්ද? මම ඒ ගැන මම ඒ එතනින් තමයි නතර වුණේ මට කිසිම දෙයක් එතනින් මෙනෙහි කරන්න බෑ දකින්න බෑ හිතන්න බෑ දැන් එතනින් පස්සේ මේකට විසඳුම දැන් ලැබිලා තියෙනවා දිගටම මේක දිගටම පවත්වාගෙන යා යුතුයි හොඳ සිහියෙන් බලලා ඊටාම සියුම් සිහියෙන් බලලා මේක අර ඔබ වහන්සේගේ ධර්මදේශනාවේ විග්‍රහ කර අදා විග්‍රහ කළ ආකාරයට ඊටමත්ම තීව්‍ර විදියට බලාගෙන ඉන්නදී කවදා හෝ දිනක ඒ විදර්ශනාවට මුල පුරන අවස්ථාව දක්වාම මේ ක්‍රියාවලිය දෙස ඉතාමත්ම ඕනකමින් බලා සිටීමේ ශක්තිය ඇති කර ගැනීම මිසක් වෙන කිසිවක් ඒ සඳහා අතපොත ඇඟිලි ගැනීමක් සිතින් නොකළ යුතු කියන එක විශ්වාසයම මුළුමනින්ම තියෙනවා මේ මට අර වෙලාවේ ඇති වුණු தત્ත්වය තමයි මම මේ කරන එතෙන්ට ඇවිල්ලා හිර වෙනවා මොනම දෙයක්වත් ඇසුරු කරපු කිසිම දෙයක්වත් නැහැ. මම ඒවල හිතුවා මේක වෙන්නේ නැති ශුන්්‍යතාවය කියන්නේ මේ නිසා මේ දැන්කල යුත්තේ මෙයාට තවත් නොරවටි සබ්බේ සංඛාරා අනිච්ඡාති යදාපඤ්ඤාය පස්සති කියන ධර්මතාව මේ මේකත් මේ චිත්තචෛතික රූපයගේ සංස්කාරයක් නිර්මාණයක් මේකට රැවටෙන්න හොඳ මේ වෙලාවේ මට කළ හැකි එකම දේ මේ තුල අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිකරන එක පමණයි කියන එකයි මම මුලින් විශ්වාසය තිබුණේ. ඒ විශ්වාසය දැන් මගේ මුළුමනින්ම අයින් වෙලා අවසానයි. මං ඔබ වහන්සේගේ වෙච්ච සිදුවීමක් ගැන ඇහුවේ එහෙම ඉන්න වෙලාවක එහෙම කිසිම දෙයක් නොපෙනී යන தත්ත්වය තුළ මොනම පෙර ඇසුරු කරපු කිසිම දෙයක් තකීමේ හැකියාවක් හිතලවත් ගොඩනගා ගන්න බැරි හැකියාවක් ඇති වෙනවාද අපේ ස්වාමීන් වහන්සේ මට එහෙම වෙනවා මට වෙන්නේ අනවශ්‍ය ප්‍රපංච කිරීමක් කරන්නේ. අම්මා ගැන කල්පනා කරන්න මම තහවුරු වෙන්න එපා. එහෙමයි. අනිච්චන් දුක්ඛන් අනත්තන් ගැන මාව තහවුරු කරගන්න එපා. සබ්බේ සංඛාරා කියන මාව තහවුරු කරගන්න එපා. මේ තේරම කරන්න පෑදීදියට පොරදිය දැමීම. මේක තමයි උගත් පිස්සුව කියන්නේ. උගතට විතරයි ඕක වෙන්නේ. අනික් මනසට තේරෙනවා තියෙන හරියක් දුක් නම් මොනවත් නැහැ කියලා කියන්නේ දුක් නැහැ. එහෙමයි. දැන් බලනවා මේකේ සංඥා ප්‍රදේශවල මේක ලබන්නේ. එහෙමයි. වේදනාව තියෙනවද කියලා මේක කරවල. අම්මා ඉන්නවද කියලා මේක කරවන්න. මේ ඔක්කොගෙම කරන්න හදන්නේ මම යට. ආයෙ ඉඳ ගන්නවා. මම යට තහවුරු කරගන්න හදනවා. ඒ නිසා මේ මුළු කතාවම ප්‍රපංචයක් විතරයි. එහෙමයි. ප්‍රපංච නොකලිතු තැනක ප්‍රපංච කිරීමක්. ඉතින් ඒකේ තියෙන අවාසනාවන්ත தත්ත්වය ඒක ඉන්නේ බෞද්ධයාට විතරයි. එහෙමයි අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගෙන් මේ භාවනා වැඩසටහනට එනකන් මෙතනින් මේ මේ මට ඒ ඔබ වහන්සේගේ ඒ ධර්ම දේශනාව නිකන් මහා විදාල එදා වැස්සක් නෙවෙයි වැස්සේ ධර්ම වැස්සක්. මං හිතන්නේ මට මගේ ජීවිතේට ඒක මේ මං හිර වෙලා තිබුණ තැනින් ගැලවිලා විසි වුණා. තාමත් හිර වෙලා. නෑ. හිර මේ තිබුණු පරණ අත්දැකීම ගැන. තාමත් ඔය කතා කරන්න කරන්න හිර වෙනවා. අර වලිගේ අයින් කරනවා රීලවා කුඤ්ඤ අයින් කරන්නේ වලිගේ තියලා. ඒ වලිගේ හිර වෙලා තියෙන කතාව නතර කරන්න එදාට හිරේ අයින් වෙනවා. කතාවේ විතරයි ප්‍රශ්න තියෙන්නේ මාත් ඇගේදී වෙන තැනක ප්‍රශ්නයක් නැහැ මේ ප්‍රකාශ කරන්න හදන්න හදන්න කුඤ්ඤයින් කරන හදපු ඉල වගේ වලිගෙ හිරවලා තියෙන්නේ ලී දෙක මැද කුඤ්ඤයින් කරන්න අයින් කරට ඉරගෙන මුත් ඒක නිසා මේ தત્ත්වේ නැවත නැවත ලැබෙන්න වග බලා ගන්න ප්‍රත්‍යක්ෂ වෙන්න හැබැයි මේක ප්‍රකාශ කරන්න දඟලුවත් වැඩක් වෙන්නේ නැහැ මොකද මාතර සුද්ධ කරගන්න දෙයක් නැහැ නමුත් ඒක විඳින්න දෙන්නේ නැහැ අම්මව හොයනවා සංඥා හොයනවා ලැබිච්ච සැප ලැබිච්ච යේ හිස්තන ලැබිච්ච යේ විවේකයේ විඳින්න දන්නේ නෑ අපේ ස්වාමීන් වහන්සේ අතීත අත්දැකීමට මම පයින් ගහලා ඉවරයි මට තාම සැකයක් තියෙනවා කතා කරන්න කරන්න ඉර වෙනවයි කියලා මම කියනවා මම මේ වෙලාවේ ප්‍රශ්න නැති නිසාවෙන් මේ මට ඇති වුණු தත්ත්වයයි සතුටයි මේකට ලැබුණු විසඳුම ගැන තමයි මම ඉදිරිපත් කරේ ඔබ වහන්සේගේ ඒ ඉදිරිපත් කිරීම 100%ක් නිවැරදිම කියන එක මගෙන් ප්‍රත්‍යක්ෂ මට මගේත් අවබෝධෙනුත් ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒක ඒ තුලින්ම නිරෝල් වෙලා ගියා. ඔබ වහන්සේට මම හිතනවා මේ මේ අපේ ඉන්න තවත් පුළුවන් තරම් ජනතාවට විශාල සේවාවක් කරලා මේ අවුල් වෙච්චි මනස් නිරෝල් කරලා කරලා ඒ පුණ්‍ය ශක්තිය ඔබ වහන්සේ ප්‍රාර්ථනී බෝධියකින් අමා මහ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරමින් වාග්යෙම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. හොඳයි අපිට එනම් පැයකුත් විනාඩි කාලක විතර පැයකුත් විනාඩි 15ක විතර කාලයක් තියෙනවා සක්මන් භාවනාවට. වෙන ප්‍රශ්න නැහැ කියන පදනමේ ඉඳලා මම මේක ධර්ම සාකච්ඡාවේ නිමාව වශයෙන් ප්‍රකාශ කරනවා, දටහන් කරනවා සම්බන්ධ වෙච්ච සීල දෙනාටම තෙරුවන් සරණයි.